ශාසනාව අද ධර්මාන් ශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ ගලෙන් බිඳුනවව මුරියා කඩවල ලබුනෝරුව ආරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජපාද මාන් කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි මේ පින්වත් සියලු දෙනා දැන් මේ සෝදානම් වෙන්නේ මේ ස්ථානයට පැමිණියේ කෙවල් දොරවල් නොයේ කටයුතු කාරණා තිබුණත් ඒව පැත්තකින් තබලා සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයේ මුදක් අහගන්න. අහගෙන ඒ දහම තෝරගෙන ඒක ජීවිතේ සිතේ ධාරණය කරගෙන ඒ තුලින් ජීවිතේ හදාගෙන මේ සසර දුක්ගිනි නිවන්ට ඕන කියන කලන සිත් ඇති. ඉතින් දහමේ හැසිරුණොත් තමයි ප්‍රතිපත්තිය තිබුණොත් තමයි ප්‍රතිවේදය තියෙන්නේ. ඵලය තියෙන්නේ. ඒක දහමේ හැසිරෙන්නට නම් ඒ පිළිබඳව දහම දන්න බවක් අපිට තියෙන්න ඕනේ. දහම දන්න බවක් තියනවා කියලා කියන්නේ දහම් කරුණු ගැන අපේ සිතේ ධාරණයක් තියෙන්නට ඕනේ. දහමය පිළිබඳ මතකයක් තියෙන්නට ඕනේ. එimhe සිතේ දහම් ධාරණයක් වෙන්නට මතකයක් වෙන්නට නම් හොඳින් සකසා වමනාවෙන් සද්ධර්මය අහලා තියෙනට ඕනේ. සුනාත ධාරේත චරාත ධම්මේ. හොඳින් අහන්න ඕනේ, ධාරණය කරගන්න ඕනේ. එහෙම කරගෙන ඒ යන හැසිරෙන්නට ඕනේ. ඒ හින්දා මෙතන ඉඳලා මේ දේශනාව බොහොම හොඳින් බොහොම ආදරේ වමනාව සකසා ශ්‍රවණය කරන්නට ඕනේ. එක්කම මාද ධර්ම දේශනාවක් හැටියට මේ කරන්නේ නැතුව වැඩි අවබෝධය සඳහා සාකච්ඡා ස්වරූපයෙන් දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පින්වතුන්ට කැමති ප්‍රශ්නයක් අහන්න හෝ ගැටලුවක් තියෙනවා ලියා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරියස භික්කවේ සීලස අනනුබෝධා අපටි වේදා ඒවමිතං දීක මද්ධාන සන්දහාවිතං සංසරිතං මමං චේතුමාකංච මහණෙනි මේ ආර්ය වූ සීලය නොදැනීම නිසා මනාව නොදැනීම නිසා අවබෝධ කර නොගැනීම නිසා නුඹලත් මාත් බොහෝ කාලයක් මේ සසර දුවන ලදි සැරිසරන ලදි කියලා. ඒතර ආර්ය වූ සීලය නොදන්න නිසා අවබෝධ කර නොගැනීම නිසා මේ සසර ඇවිද්දලු. අපි ඉතින් අපිට ප්‍රශ්නයක් අපි දන්නවනේ නේ පංචිල් දන්නවා අටසිල් දන්නවා දසසිල් දන්නවා උපසම්පදා සිල් දන්නවා නේ ඉතින් මේක නම් අපි ටිකක් සෙවිය යුතුයි ගවේෂණය කළ යුතුයි ඉතින් ඒව මිදන් දීග මද්ධානං සන්දහවිතං සංසාරිතං මමංචය තුමහකංච මේ දීර්ඝ සංසාරේ බොහෝ කාලයක් නුඹලත්මත් මේ මෙයට දිව සැරිසරුවා කුමකින්දද ආර්ය වූ සීලය කියන්නේ මොකද්ද කියලා දැනගත්තේ නැති හින්දා අවබෝධ කර නොගත්ත හින්දා සසර එමි අත දිවස රිසරව කියනකොට තේරෙනවනේ නිකම්ම නම් නෙමෙයි කියලා නේ සසර කියලා කියන්නේ දුක එතකොට එමි අත දිව්‍ය ශරීරය කොහෙද දුකේ මේ දීර්ඝ සංසාරය එනකොට මව් මරුණු දුක පියා මරුණු දුක සහෝදර සහෝදරි මරුණු දුක දුව පුතා මරුණු දුක එතකොට තිරසං ආත්ම භාවල උපදිනකොට බෙලි කැපුම් කනකොට ඇතිවෙන දුක් වේදනා, නිന്ദා, අපහාස, අනුම් බැනුම්, කායික මානසික දුක් දුම්නස් වලින් අඩු නැහැ සසර. අපි මේ මේ ඇත දුවනවා සැරිසරනවා කියන්නේ මේව තමයි අපිට ලැබෙන්නේ. ඉතින් මම අද මෙතනදී මේ ඔක්කොමලා ගොඩක් දෙනේ මම හිතන්නේ බණ අහලා තියෙන අය ගොඩක්. එහෙනම් මම අර සරලව පුංචි තැන් වල ඉඳලා ශක්තියක් නැහැ. ගොඩාක් දන්න හින්දා චූටි තැනක් ගැන විතරයි අහන්නේ. පන්සිල් ගැන. හැමදාම රකින්න හොඳට දන්නවනේ බන්න එහෙම අහලා තිනා නේද? ගොඩක් හැමෝම අහලා තියෙනවා. මම අහන සරල ප්‍රශ්නයක්. පන්සිල් කියන්නේ මොකද්ද කියලා පන්සිල් දන්නවන්නේ <clears throat> ගිහි උපාසක උපාසිකාවන්ගේ නිත්‍ය සීලය කියලා දන්නව නේද? ඒ කියන්නේ අනිවාර්යෙන් බෞද්ධයෙක් නම් නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අවම වශයෙන් මේ ටිකවත් ස්ථිර වශයෙන් Taman තුල තියෙන්න ඕන කියලා ධර්මතාවයක් තියෙනවානේ. දැන් මගේ ප්‍රශ්නේ මේකයි. පංචිල් කියන ටික දන්නවනේ. පාණාතිපාත වේරමණී සික්ඛාපදං සමාදිය. පාණාතිපාත කියන්නේ පාන කියන්නේ සත්‍යය, අතිපාත කියන්නේ නසන. වේරමණී කියන්නේ කරන්නේ නැහැ. පණ ඇතින් සතුන් නසනවා කියන කාරණාවක් කරන්න. මරිච්ච අය නසන්න බෑනේ කොහොමද නේද? <laughs> එතකොට සතුන් නසනවා කියන කාරණාවක් කරන්න. කරන්නේ නැහැ කියලා සිල්පද සමාදන් වෙනවා. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදිය. අදින්න කියන්නේ නොදුන් දේ, ආදාන කියන්නේ ගන්නවා. අදින්න ආදාන කියන්නේ නොදුන් දේ ගැනීම වේරමණී කියන්නේ කරන්න. Tamanට නොදුන්නු දෙයක් ගන්නෙ නැහැ. හොර හිතින් ගන්න. ඒ සීලයේ එකයි දැන් උපසම්පදායනකොට පන්සිල් ටිකමයි ස්ථාවර වෙන්නේ. දැන් අපි නිකමට කියමු. අදින්නා දාන කියනකොට දැන් මේ පින්වත්තුන්ට තියෙන්නේ ওই සීලෙම නොදුන්නු දෙයක් හොරෙහිතින් ගන්න. උපසම්පදා හාමුදුරට හොරෙහිතින් නෙමෙයි නොදුන්නු දෙයක්ම ගන්න බෑ. පිළිගන්නන්න ඕන කියන්නේ ওই සිල්පදේම මේ ටිකමයි අපි හිතුවට මේකමයි අති උත්කෘෂ්ඨ වෙන මේ සීලේ එන්න එන්න ගැඹුරට යන්න පුළුවන්. අදින්නා දාන වේරමණී කාමයේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං. කාමයන්හි වර්ධ හැසිරෙන්නේ නැහැ. ඒකට බොරු කියන්නේ මදයට හා ප්‍රමාදයට හේතු වෙන රාමර පානය කරන්නේ නැහැ. ඔකනේ පංසෙත් බුදුරජාණන් වහන්සේ ලෝකෙ 15 වෙනිට ඉස්සර වෙලා බ්‍රාහ්මණ යුගයේ බ්‍රාහ්මණ යුගයේත් මේ පංසල් ටික තිබුණානේ. අද අපි සමාදන් වෙන උපෝසත අෂ්ටාංග සීලයක් තිබුණා. සිතුහත් බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නකොට මහා මායා දෙවියන් වහන්සේ උපෝසත සමාදන් වෙලා හිටියේ. ඒ පන්සීලයයි මේ පන්සීලය අතර වෙනස මොකද්ද? ආර්ය වූ සීලය නම් මේ අපි රකින්න. කියන බෞද්ධයෙක් රකින්න පන්සීල් ටිකේ බ්‍රාහ්මණ යුගයේ තිබුණු පන්සීල් ටිකේ වෙනසයි මම අහන්නේ. ඕක තමයි මගේ ප්‍රශ්නේ. ඒ කියන්නේ අපිට නියම දර්ශනයක් ඇති වෙලා තියෙනවා නම් සැබෑවටම අපේ සීලේ විමුක්තිය කෙලවරකට ඇති නිවන කෙලවරකට ඇති සීලයක් කියලා කියන්න නම් අපිට මේ ටික ගැන ප්‍රශ්නයක් ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ එහෙම නැත්තම් මහා ගැඹුරු දහම් කරුණු කතා කරලා එදිනදා ජීවිතේ මේක හදාගන්න තැනවත් අපි දන්නේ නැහැ කියන එක කියන්නේ. බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලා තිබුණා ඒ සිල්පදයට පාණතිපත වේරමණීමයි. සත්තු මරන්නේ කියන එකමයි මෙහෙමමයි. නුදුන්න දේ ගැනීම වලකිනවා කියන එකමයි ඒ සිල්පදේ. මේ කියපු සිල්පදවල වචනවල හෝ ඒ ක්‍රියාවේ වෙනසක් නැහැ. එහෙනම් මේ ශාසනයේ පන්සිල් වලයි බ්‍රාහ්මණ යෝගයේ තිබුණු පන්සිල් ටිකේ අතර වෙනස මොකද්ද? කොහොමද මේක ආර්ය සීලයක් වෙන්නේ? උත්තර දෙන්න උත්තර දෙන්න. අපි දැනගන්න. ඔ කොහොමද නිර්වාණය සඳහා රකින්නවා කියන්නේ දැන් ඒ අය කරන ටිකමනේ දැන් මේ ටිකෙත් අපි කරලා දෙන ඔය ඔතනින් ඕක පනවන්න බෑනේ. ඒ අය සත්තු මරන්නේ නැහැ. අපි සත්තු මරන්නේ. අපි මේ ටිකෙන් නම් මේ ටික දැනගෙන මේ ටික නොකිරීමෙන් නිර්වාණය සඳහා පැනෙවුවා නම් ඒගොල්ලොත් කිය මේ ටිකෙන් අපි විමුක්තිය සඳහා පනවලා තියෙන කියලා. මේකමයි නිවනට බග කියලා ඒගොල්ලොත් කිව්වොත් අපිට ඒකත් පිළිගන්න වෙනවන්නේ මොකද ඒගොල්ලෝ කරන ටික අපිත් දැන් කරනවන්නේ ඒක චෝදනා කරන්න බැරි වෙනවා අපිට මොකක් හරි වෙනසක් පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ නරියම් පමණක් නෙවෙයි සතුට මානසික වශයෙන් හෝ සාධික වශයෙන් විශේෂිතව හෝ සතුට හිංසා කරනීමත් ඒක ඇතුළත් වීමත් අපේ ධර්මයේ මොන කන්නේ එතකොට ඒක ඇවිල්ලා හිංසා කරන ටික පාණාතිපාත සිල්පදේ කැඩෙන්නේ නැහැ. හිංසා කළාට. මොකද පාණාතිපාත සිල්පදේ කැඩෙන්න කරුණු පහක් ඕනේ. නේ? පාණාති සතෙක් වෙන්නට ඕනේ. මරණ චේතනාව ඕනේ. මැරීම සිද්ධ වෙන්නත් ඕනේ. උපක්‍රමයක් යොදන්නත් ඕනේ. මරණ බව දැනගන්නත් ඕනේ. එතකොට හිංසා කළුවා කියලා මැරුණේ නැහනේ. ඒතර හිංසා කිරීමේ අකුසලයේ සිද්ධ වෙනවා. අකුසල නැහැ කියලා කියන්නේ මම. සතෙකුට හිංසා කිරීමේ අකුසලයේ සිද්ධ වෙන සතෙක් මරපු අකුසලයේ සිද්ධ වෙන්න බෑ. චේතනාම් වික්කවේ කම්මම් වදන්. කෙනෙකුට නිකන් ගහන්න විතරයි කියලා හිතාගෙන ගැහුවට ගැහුවා කියලා මරණ අකුසලයේ සිද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. නේ? ඒ දෙක දෙක. එහෙනම් හැම බෑ. අර ප්‍රශ්න තමයි දැන් පන්සිලුත් නැද්ද කොහෙද? එකත් එකත් නෙමෙයි ප්‍රශ්න. ඒ දැන් ওই පන්සිල් වලට වඩා වැඩිතර ගුණයකට යනකොට මම කියන්නේ පන්සිල් මට්ටමේ. පන්සිල් මට්ටමේම ඕකට වඩා වැඩිපුර වෙනත් එකක් කිරීම ගත්ත නොඑක් නොඑක් විදිහට අපිට ගත්ත හැකිනේ. තව අඩු වෙන සාසන වල අඩු වෙන්න පුළුවන් තව පැත්තකින් වැඩි වෙන්න පුළුවන් මං අහන්නේ පන්සිල් ටිකේම මේ සාසනය සමාදන් වෙන පන්සිල් ටිකේ ඒ පන්සිල් ටිකේ වෙනස පවතින කොතනින්ද කුමක් නිසාද කියන එක මේ සිල් පද පහ ගැනමයි මං අහන ප්‍රශ්නේ තියෙන්නේ මගේ ඉක්මනට රැකීම අරමුණක් කොහොමද වෙනස් අපි නිවන පිණිස මේ පහ රකිනවා ඒ අය මේ පහ රැකීමෙන් බ්‍රහ්මයා ගාවට ගිහිල්ලා සදාකාලික විමුක්තියකටපත් වෙනවා. නැත්තම් මරණය පස්සේ දුකක් නැත්නකටපත් වෙනවා. අපිත් මරණය පස්සේ නැත්තම් දුකක් නැත්නකටපත් වෙනවා. ඉතින් ඒනේ සත්‍ය වෙනසක් වෙන්නේ. නමුත් දැන් මේකේ පෙන්නනවා ආර්යසි වූ සීලය දැනගත්ත පමණකින්ම මේ සසර ඉවරයි කියන්නේ. ඒකයි මේ ආර්ය වූ සීල ආර්යස බිකවේ සීලස අනනුබෝධ අපටි වේද අවබෝධ නොකිරීමෙන් ප්‍රතිවේද නොකිරීමෙන් තමයි මේ සසර දිව්වේ සරි සරි <laughs> එතකොට බයිද නම කියන්නේ හැබැයි හොඳින් අහගන්න ඕනේ ආයේ දෙවෙනි දවසේ බැරි වෙන්න බෑ බය නැතුව මේ ශාසනය කියන්න පුළුවන් වෙන්න ඕනේ බ්‍රාහ්මණ යුගයේ තිබුණු සීලයක් තිබුණා නම් ওই පද පහ විතරයි තියෙන්නේ. ඔච්චරයි දන්නේ. නමුත් මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා සීලයක් දන්නවා. මේ සීලය ඇති වෙන හේතුවක් දන්නවා. මේ සීලය කැඩෙන්නේ කොහොමද? මේ සීලය නැති වෙන හේතුවක් දන්නවා. සීලය නැති කරන නැති වෙනවා නම් යම් හේතුවකින් ඒ හේතුව නැති කරන මාර්ගයක් දන්නවා. මේ සීලය සම්බන්ධවම මේ සීලය රැකෙන්නේ කුමක් නිසාද? සීලය පවතින්නේ කොහොමද? කුමක් පැවතීමෙන් කුමක් රැකීමෙන් මේ සීලය රැකෙනවද කියලා සීලය රැකීමට හේතුවත් එයා දන්නවා. දැන් අරගලන්ට එහෙම නුවණක් නැහැ. මේ ඔහේ ඔය රකින්නවා. මේක කරන්න නැතුව ඉන්නවා. එතකොට ඒකෙන් වෙන්නේ මේක කරන්න හේතුවක් තියෙනවා නම් ඒ හේතුව හසු වෙන්නේ නැහැ යාට. මේක රැකෙන හේතුව හසු වෙන්නේ මේ සීලේ නැති වෙන්නේ කොහොමද කියලාත් එයා දන්නවා. නැති වුණා නම් ඒකට හේතුවත් එයා දන්නවා. මේ ශාසනය එන. එතකොට මේ සීලය කැඩෙන හේතුව දන්න කෙනාට ඒ හේතුව නැති කළ සීලය නොකඩෙන තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ සීල් කැඩෙනවා නම් ඒ මොකක් හින්දාද? සීලය කැඩෙන හේතුව දන්නේ ඒ හේතුව නැති කරන හේතුව දන්නේ නැහැ. ඒ නිසයි. එහෙම කළා නම් ඉබේමයි නිවන් මාර්ග උපදින්නේ මේක දැනගත්ත ගම. තේරෙනවද කීපේ? පන්සිල් ටික මේ ශාසනයෙන් බැහැර මේ පන්සිල් පද පහ රකින්න රැකට එච්චරම. කය මතමයි පතිත වෙලා තියෙන්නේ. මේක කරන්නේ නැහැ කියලා අත් දෙක මැද ඉන්න එච්චර. හොරකම් කරන්නේ. සීලයක් ඒක. නමුත් මේ ශාසනයේ සීලය වඩන්න පුළුවන් එකක්. ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න පුළුවන් නේද? පුළුවන්. ආර්ය අෂ්ටාංග මාර්ගේ සීල සමාධි ප්‍රඥානේ නේද? පුළුවන්. එහෙනම් සීලය වඩන්න බැයිද? පුළුවන්. පංචශීල වඩන්න පුළුවන් එකක් මේ සාරින් මතු මතු මතු මතු දියුණු විදිහට පන්සිල් ටිකම දියුණු කරන්න පුළුවන්. ওই පද පහ මට්ටම විතරක් හිටියොත් එහෙම බෑ. අද දවසේදී සතුන් මරන්නේ නැතුව විතරක් නෙමෙයි හෙට සතු මැරෙන්න තියෙන හේතුවම තමන්ගෙන් නැති වෙන විදිහට කටයුතු කරන්න පුළුවන් අද ඉඳලා. අද මේක කොච්චර දුරටද කියනවා ස්වභාව සීලයක්. ඒ කියන්නේ හිතලා හික්මනව නෙමෙයි. ජීවිතය කියන්නේම මෙහෙම දෙයක් වෙන්නේ නැහැ කියන තැන දක්වාම ස්වභාවය දක්වාම හික්මවන්න පුළුවන් තැනට එනකන් ගෙනියන්න පුළුවන් මේ සීලය. හිතලා කිරීමෙන් පටන් ගත්ත මේ සීලය සීල් රකින්න හිතලා පටන් ගත්ත මේ සීලය පුද්ගල භාවය ඉවර වෙලා අතහැරිලා ජීවිතය කියන්නේ සීලයක් ජීවිතයක් නෙමෙයි ඒ කියන්නේ පුද්ගලයක් නෙමෙයි එතන තියෙන සීලස්කන්ධය. එතන තියෙන ධර්මතාවයක් කියන තැනට යනකම් අරගෙන යන්න පුළුවන් නේද? එහෙම පැවැත්මක් වෙනවා. දැන් ඒතර පන්සිල් දන්නවනේ. පන්සිල් ටික දන්න. මේ පන්සිල් මේ සිල් රැකෙන්නේ කුමක් නිසාද? දැන් මේ පින්වතුන් ඔය විදිහට සිල් රැක්කහම ඒකෙන් වෙන හේතුව තමයි පුද්ගල භාවයමයි හැමදාම තියෙන පුද්ගල භාවය අයින් කරගන්න බෑ. ඒ කියන්නේ අපි මේ සිල් රකින්න කියන මට්ටමින් ඕගලන්ට මිදෙන්න බෑ. හේතුඵල ධමයක් අහුවෙන්නේ නැහනේ. මේ සීලිය ඇතිවෙච්ච හේතුව මොකක් මොකක් රැකීමෙන් නැත්තම් කුමන ධර්මයක් ඇතිවීමෙන් මේ ධර්මය ඇති වෙලා තියෙනවද කියන එක හෙලි වෙන්නේ නැහැ ඕගොල්ලන්ට. ඇයි දැන් සත්තු මරන්න හොරකම් කරන්නේ නැහැ කියලා එච්චරකට පුද්ගලයේ මේ ටික නොකර ඉන්නව මට්ටම තමයි ඕගොල්ලන්ට පේන්නේ. හම්බ වෙන්නේ ආත්ම දෘෂ්ටියකින් මම මේ ටික හික්මෙන්න වෙන්නේ. ඕක තමයි මේ බ්‍රාහ්මණ යෝගයේ තිබුණේ. අපිත් ওই මට්ටම නම් තියෙන්නේ අපිට මේ ස්වභාව ධර්මතාවයක් නිසා අපි සිල් රැක්ක කියලා කිව්වත් මේ වැරද්ද නොවුනා කියන ධර්මතාවය උනේ මේ වගේ ධර්මතාවයක් වෙච්ච නිසායි කියලා ස්වභාව ධමයක් අපිට අම්ම වෙන්නට ඕනේ නේද? හේතුඵල ධමයක් වෙන්න ඕනේ. පුද්ගල භාවය අතහැරෙන්න ඕනේ. අනාත්මය අවබෝධ වෙන්න ඕනේ. ආත්ම දෘෂ්ටිය දුර වෙන්න ඕනේ. නිවන් දකින්න හරියන සිල්පදයේ ආත්ම දෘෂ්ටිය සහගතව කරනවා නම් ඒකෙන් අනාත්මයක් අවබෝධ කරගන්න පුළුවන්ද? බැ. එතකොට අපිට එහෙනම් හම්බ වෙන්නට ඕනේ මේ සීලය පිළිබඳව යථා වූ ස්වභාවය. නේද? එහෙනම් මේ සීලය ඇති වෙන්නේ කොහොමද? ඔගොල්ලෝ අතින් හොරකම් නොකර සත්තු නොමර මේ වැරදි වැඩ නොකර හිටියා කියලා කිව්වනම් හිටියානම් නොකලනම් වෙන් වෙන්න පුළුවන් වුණානම් වෙන් වුණා නම් එහෙම උනේ කුමක් නිසාද? ඒකට හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිත. කුමක්ද හිත? හිත බොහෝයි. අලෝභ, අද්වේෂ, අමෝහ. අලෝභ, අද්වේෂ, අමෝහ කියන හිත නිසායි කුසල සිත නිසායි මේ සීලය රැකෙන්නේ. මේ හේතුවේ ඵලයක් නෑ. අපි කෙනෙක් හොරකම් කරන්නේ සත්තු මරන්නේ කියලා පුද්ගල භාවයක් හිතාගෙන හිටියට ඒ රැකිලා තියෙන හිත රැකීමෙම මේ වෙලා මිසක රැකිලා මිසක අපි පුද්ගල භාවයකින් ඉන්නවා මෙහෙම නිසා මෙහෙම වෙලා නේද කියන කාරණාව අපිට හෙළි වෙන්නේ එතකොට එයා දන්නවා මේ සීලය කැඩෙන්න හේතුව මේ සීලය කැඩෙන බව නම් කැඩෙන්න හේතුව මොකද්ද කියලා නම් හිත කුමද්ද හිත හිත බොහෝයි මොකද්ද ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල චිත්තය නිසා මේ කය වචන දෙකේ වැරදි වෙන්නේ නේ. කය වචන දෙකේ වැරද්දට කියනවා මොකද්ද සිල්වත් බව නේද? ඕන්නේ නැහැ. ඕක කිව්වනේ. කය වචන දෙකේ වැරද්දට සිල්වත් බව මම මේ බැලුවේ ටික අවධානයෙන් දෙන්න කියලා. කය වචන දෙකේ වැරද්දට කියන්නේ දුස්සීල බව කියලා. ඒකට සිල්වත් බව කියන්නේ මේ සාසන. කය වචන දෙකේ නිවැරදි බවට කියනවා මොකද්ද? සිල්වත් බව කියලා. එහෙනම් හිත නිසායි කය වචන දෙකේ වැරදි වෙන්නේ නේ. හිත පිරිසිදුයි නම් හිත ලෝභ දේශ මොහ නැත්තම් කය වචන දෙකේ වෙන්නේ මොකද්ද? සිල්වත් බව. වැරදි නැති බව. හිත වැරදි නම් ලෝභ දේශ මොහ නම් කය වචනේ දෙකෙන් වෙන්නේ මොනවද? දුස්සීල බව වැරද්ද. එහෙනම් දැන් අපිට හොඳට මේ ශාසනය කෙනාට හොඳට පේනවා ලෝකයා සිල්වත් වෙනවා කියන තැනකින් සිල්වත් වුණත් අපි සිල්වත් වෙනවා කියලා කළත් මෙද්ද හේතුඵල ධමයක් නේද මම සිල් රකින්නා නෙමෙයි මෙබඳු මේ සිත නිසායි මේ මේ කායික මානසික පරිසරයක් තියෙන කෙනෙක් හොඳට තේරෙනවා තේරෙන්නේ නේද ඊට පස්සේ සීලයට හේතුව දන්නවා සීල ඇති වෙන්නට හේතුව අලෝභ අධ්‍යස අමෝහ සීල ඇති වෙන එක දන්නවා සීලය නැති වෙන්නට සීලය කැඩෙන්නට දුස්සීල වෙන්නට හේතුව දන්නවා ලෝභ ද්වේෂ මොහ. ඊට පස්සේ සීලය නැති වෙන හේතුව සහ මුලින්ම නැති කළ දවසට දුස්සීලයි කියන කතාවක් නැහැ. සීලය කැඩෙන්න තියෙන හේතු ඇතිතාවක් තමයි සිල්වත් කියන්නේ. එතකොට සීලය කැඩෙන්න තියෙන හේතුව හේතුකේ මොකද්ද? ලෝභ දේශ මාන මේ සීලය කැඩෙන්න තියෙන හේතුව හේතුඝාතු සම්පූර්ණම හොයලා නැති කරන්න පුළුවන් එදාට මේ පංසිල් ටික ස්ථාවරම වෙනවා මිසක කිසි දවසක නැතින නැති දත්තටපත් කරන්න පුළුවන් එදාට ඒක කරන්න හිතලා හැම නෙමෙයි ධර්මතාවයකින්ම වෙන්නේ සීලය කැඩෙන්න හේතුවක් තිබුණා නම් ඒ හේතුව මතු නූපදින විදිහටම මුල් සුන් කරපු තල්කඳක් වගේ. හිස් සුන් කළ තල්කඳක් වගේ කරන්න පුළුවන්. සීලේ කැඩෙන්න තියෙන එක නැති කළම දාන්න පුළුවන්. එයා අතින් සත්තු මැරෙනවා කියන එක වෙන්නෙම නෑ. අපි දැන් අද කරන පුද්ගල භාවයකින්නේ. ඒක වෙන්නෙම නැත්තන්ටපත් කරන්න පුළුවන්. එහෙනම් ඒ සීලේ නැති කරන සීලේ නැති කරන හේතුව නැති කරන මාර්ගය මොකද ආර්ය අෂ්ටාංග මාර්ගය. අය මේ ආර්ය අෂ්ටාංගික මග්ගු මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. හරිද? දැන් සීලය කියන එක තේරෙනවනේ. සීලය ඇතිවෙන්න හේතුව තේරෙනවනේ. සීලය නැතිවීම දන්නවනේ. සීලය නැතිවෙන්න හේතුව දන්නවනේ. ඔය මම තව පරයයකින් පෙන්නේ බුදුරජාණන්සේ ඕක පෙන්නන මෙහෙම. කුසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. යමේ කුසලයක් දන්නවනම් කුසල මූලයක් දන්නවනම් අකුසලයක් දන්නවා අකුසල මූලයක් දන්නවනම් මොකද කියන්නේ? එතෙම සම්මාදිට්ඨිය වේ. සම්මාදිට්ඨිය. එතකොට එහෙනම් අපිට මේ ආර්ය වූ සීලය කියලා ගත්තොත් හරියටම දර්ශනයක් හම්බ වෙනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා. සිල්වතා දර්ශනයකින් යුක්ත නම් මෙන්න මේ දර්ශනක යුක්ත මේ සීලයට පුළුවන් කාම භවයේ කාමයන්ගේ තියෙන කෑදරකම නැති කරන්න. එයාට පුළුවන් මව කුසට නැවත එන්නත් තත්ත්වයටපත් කරන්න. මොකද සීලවත දර්ශනක යුක්ත මේ සීලයේ තියෙනම දර්ශනක. ඒක සීලයේ බෙදුවේ කොටස් වලට බෙදනවා නේද? පරියන්ත සීලය, අපරියන්ත සීලය, අපරාමට්ඨ සීලය, පටිපස ජිබුස් මතක නෑ එතකොට පටිපස්සද්ද සීලය කියලා මේ සීලය එක එක කොටස් වලට බෙදෙනවා ද පරියන්ත සීලය කියලා කියනවා කෙනෙක් සිල් රකිනවා ඒක තියෙනවා පරියන්ත කොට ඥාති පරියන්ත භෝග පරියන්ත ජීවිත පරියන්ත ආරෝග්‍ය පරියන්ත කියලා තියෙනවා මේ සීලය රකින්නවා බොහොම උවමනාවෙන්. නමුත් තමන්ගේ තියෙන භෝගයක් එහෙම විනාශ වෙන්න හැදුවොත් සීලය කඩලා භෝගේ රැක ගන්නවා. එතකොට මේ සීලය යගේ තියෙන භෝගය කෙලවර කොට ඇති තමයි සීලයක්. එතකොට භෝග පරියන්තයි. සීල් රකින්න බොහොම ශ්‍රද්ධාවෙන් ඥා තමන්ගේ දරුවෙකුට හරි ඥාතියෙකුට හරි මොකක් හරි වෙන්න ගියොත් සීලය කඩලා හරි යාව බේර ගන්නවා. එතකොට මේ සීලයේ තියෙන්නේ මොකද්ද? ඥාති පරියන්තය. ඒ ඥාතිය දක්වා විතරයි මේ සීලයේ තියෙන නිවන ගැන නෙමෙයි මේ තියෙන්නේ සීලය. ඊට පස්සේ අය තියෙන ආර්යෝග්‍ය පරියන්තයි. සීලය රකින්න ලොකු රෝගයක් ඇති වුණොත් සීලය කඩලා හරි රෝගය සුව කරගන්නවා. එතකොට ආරෝග්‍ය පරියන්තයි. දසින ජීවිත පරියන්තයි. හොඳට සිල්වත් වෙනවා මැරෙන වගේ කරුණක් ආවොත් මේ සිල්පදේ කැඩලා හරි ජීවිතය රැක ගන්නවා. එතකොට ඒකට කියනවා මොකද්ද? පරියන්තයි කියලා. අපරියන්ත සීලය කියලා කියනවා සීලය රකින්න මේ කුමන කරුණක් ආවත් ඒ කිසිම දෙයක් කරන්නේ මේ සීලය කඩා ගන්න. එතකොට ඒ සීලය කෙලවරක් නෑ අපරියන්ත සීලය කියලා කියනවා. ඊට පස්සේ අපරමට සීලය කියලා කියනවා ඔන්න ඔය මේ දැන් මතක් කළ සීලයට ආර්ය ශ්‍රීලය සෝවාන් සකදාගාමි කියන ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා කෙරේ ඇති වෙන සීලයට කියනවා අපරමත්ත සීල. පරාමට්ට නැ පරාමාස නැ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් ස්පර්ශ නොකරන ලද සීලය. අපරමත්තයි. ඊට පස්සේ තව එකක් තියෙනවා මට මතක් වුණා. පටිපස්සද සීලය කියලා කියනවා සියලු කෙලෙස් සංසිඳීමෙන් සිල්වත් බවට පත් වෙනවා මහරහතන් වහන්සේලාගේ සීලය කියනවා පටිපස්සද සීලය කියලා. මේ වගේ සීලෙන් කොටස් බෙදෙනවා. එතකොට දැන් මම මේ මතක් කළේ හරියට ආර්ය ශ්‍රීලිය උපදවා ගත්තොත් එපමණකින්ම අපරමට සීලයක් වෙනවා ලෝකෝත්තර සීලය. ඒ කියන්නේ මේ සීලියත් එක්කම ඥාන දර්ශනය උපදිනවා. ඒ කියන්නේ සීලය ගැනමයි මෙයාට ඥාන දර්ශනය ඇවිල්ලා තියෙනවා. මේ ශාසනයේ සමාධියට කමටහන් නැහැ. මේ සීලය රැකීමෙන්ම සමාධිය එනවා. මේ සීලය දන්නේ මෙයා රකින්න සමාධිය ඇති වෙන විදිහට කටයුතු කිරීමෙන්මයි සීලය රැකෙන කියන මට්ටමට එනවා. වෙන සීලය රකින්න බෑ. පුද්ගල භාවයෙන් හික්මලා හිටියට ඒ සීලය රකින්න බෑ කැඩෙනවම. හොඳට සිහිය වීර්ය කයේ හයිය ඇතිතල් සීලය රැක්ක හැකියි. කය හිත දුබල වෙච්ච මොහොතක් ආවද තග්ගල සීල ගැටෙනවා. පුද්ගල භාවයෙන් අල්ලගෙන ඉන්නකොට ඒකේ දෝෂය ඕකයි. නමුත් මේ ශාසනය එහෙම එතනින් පනවන්නේ නැහැ. ඔකට හොඳ කරුණක් වෙන දවසක් භික්ෂුන් වහන්සේලා මේ පිණ්ඩපාතේ යනකොට පිණ්ඩපාතේට වෙලා වැඩි කියලා එක්තරා පරිබ්‍රාජකයෙකුගේ ආශ්‍රමයට යනවා. ගිහාම ඒ එතන හිටිය උග්ගහමාන කියන මේ පරිබ්‍රාජකයා එක්ක භික්ෂුන් වහන්සේලාගේ කිතියන් කතා සංවාදයක් වෙනවා. එතකොට මේ උග්ගහමාන කියන පරිබ්‍රාජකයා කියනවා එවත් කයින් වැරදි කිසිම දෙයක් නොකරන. වචනෙන් කිසිම වැරද්දක් නොකරන. සිතින් අකුසල විතර්ක මාත්‍රයකුත් නොහිතන. ආජීවය පිරිසිදු කෙනා. එතකොට හිත කය වචනය පිරිසිදුයි හොඳයි. ආජීවය පිරිසිදු. මෙබඳු කෙනා උතුම් කුසල් ඇති පිරිපුන් කුසල් ඇති වාද්‍යයෙන් සලවන්න බැරි බ්‍රාහ්මණයෙක් කියලා කියනවා කියලා. හරිනේ. එතකොට මෙයා මොකද කරන්නේ? භික්ෂුණන්සල මොකද මේ වචන පිළිගත්තේත් නැහැ. බැහැර කළෙත් නැහැ. මේක එතනින් දරාගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වෙච්ච සිද්ධිය කිව්වා පිටින්ඩපාත ගිහිල්ලා කල් වැඩි හින්දා උග්ගහමාන පරිබ්‍රාජකගේ අසපුවට ගියා. ඒ අසපුවේදී උග්ගහමාන පරිබ්‍රාජක අපිට මෙන්න මෙහෙම කිව්වා. මහණෙනි ඉතින් ওই උග්ගහමාන පරිබ්‍රාජකගේ වචනය හරිනම් මේ ඊටාම කුඩා දරුවෙක් ඉන්නේ. මේ දරුවටත් කියන්න වෙනවා පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති වාදයෙන් හොලවන්න බැරි බ්‍රාහ්මණයෙක් කියලා. කුඩා දරුවා මොනවද කයින් කරන වැරදි? සත්තු මරනවා. හොරකම් කරනවද කුඩා ළමයා? එන කාමයේ වර්ධය හැදිරෙනවද? කුඩා ළමයා මොනවද කරන වචනය කරන වැරදි? බොරු කේලම් හිත් පරසවචන කියනවද? කුඩා ළමයා මොනවද හිතන අකුසල විතරක, රාග විතරක, ද්වේෂ විතරක, මොහ විතරක හිතනවද? කුම් මහණෙනි මවගේ කිරිටික හුරා බොන ඇරෙන්න පොඩි ළමයාගේ මොකද්ද ආජීව අපිරිසුදු වෙන්න තියෙන්නේ? එහෙම ගත්තාම මේකේ පොඩි ළමයිටත් කියන්න වෙනවා පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති වාදයෙන් හොලවන්න ඇති බ්‍රාහ්මණය කියලා එයාගේ වචනේ හරිනම්. නමුත් මේ ආර්ය ශාසනය එහෙම කියන්නේ නැහැ. මේ ශාසනේ ඊට වඩා වෙනස් කියලා දසාංගයකින් යුක්ත කෙනා පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති වාදීන් සලවන් දෙවි බ්‍රාහ්මණෙක් කෙනා කියලා බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන ධර්ම දේශනා කරනවා. තේරුණානේ? ඉතින් ඒ නිසායි කොහොම හරි සිල් ටික රැක්කා කියලා මේ ශාසනය උසස් වෙන්නේ කොහොම හරි චිත්ත සමතයක් ඇති වුණා කියලා මේ ශාසනය උසස් උසස් වෙන්නේ ඉති රාග දේශ මොහ නැති වුණා කියලා මේ ශාසනය ශ්‍රේෂ්ඨයි කියලා ගණන් ගන්නෑ කොහොම හරි ප්‍රඥාවක් තිබුණා කියලා මේ ශාසනය ශ්‍රේෂ්ඨ වෙන්නේ කොහොම හරි විමුක්තියක් තිබුණා කියලා මේ ශාසනය ගණන් ගන්නෑ කොහොම හරි විමුක්ති ඥාන දර්ශනයක් තිබුණා කියලා මේ ශාසනය ගණන් ගන්න. මේ ශාසනයේ ආර්ය වූ ධර්මතාවයක් වෙනවා. ඒක මම අද මතක් කළේ බෞද්ධයෙක් හැටියට අපි මේ ටික දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් මේ පින්වතුන්ට හෙළි වෙන්නට ඕනේ, පැහැදිලි වෙන්නට ඕනේ අපි සිල් රැක්කනම් සිල් රැක්ක කියන තැන පුද්ගල භාවයක් අපි ඇති කරගත්තද ඒද වෙලා තියෙන ධර්මතාවය හිත රැකීමෙන්මයි කය වචන දෙක රැකිලා තියෙන්නේ නේද එහෙනම් හිත කෙලෙසීමෙන්ම හිත නොරැකීමෙන්ම කය වචන දෙක රැකිලා නෑ නේද මේ සීලය කැඩලා තියෙන්නේ මේ නිසා නේද සීලය කැඩුණොත් ටක් ගාලා මේගොල්ලෝ දන්නවා වැරද්දක් වුණොත් ටක් ගාලා දන්නවා හිත වැරදිලා එහෙනම් එහෙනම් දැන් මේ සීලය නොකැඩෙන තත්ත්වයට පත් කරන්නත් එයා දන්නවා මොකද්ද ලෝභ, ද්වේෂ, මෝහ කියන සිත් උපදින්නේ නැති විදිහට ඉඳීමෙන්ම මේ සීලය හැමදාම පිරිසුදු තබා ගන්න පුළුවන් කියලා හොඳට දන්නවා. ඒිට මෙහා ලෝභ, ද්වේෂ, මෝහ කියන සිතුවිලි එනවා නම් මේ සීලය කැඩෙනවා කියන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. පුද්ගල භාවයෙන් අල්ලා නතර කරන්න එහෙම බෑ. මේ හේතුව දකින්න කෙනාම හේතුව තියෙන තැනටම සීය යොමුලයි සීය සීලය රැකෙන්නේ. රකින්නේ. මේ සාසනේ වෙනස ඔච්චරයි. අනිත් කෙනා හොරකම් කරන්නේ සත්තු මරන්නේ නැහැ කියලා පුද්ගල භාවයක් ඇතුව කය තුලම ඉන්නවා. සල්ලි ටිකක් තියෙන නැමම හොරකම් කරන්න හොඳ නැහැ. කයෙන් මේ කය මතම සිය තබාගෙන පුද්ගල භාවය ඇති කරගෙන මේක දැන් නොකර ඉන්නවා. ඉතින් මේක වෙන්න තියෙන හේතුව නැති වෙලා නැහැ. ඉතින් අද මේ ජීවිතේ නැත්තම් මීගව ජීවිතයකදී හෝ මෙයා මේ සිල්ප දෙක අඩනවා. මේ ශාසනේ මේ ජීවිතේ විතරක් නෙමෙයි. මේ සීලය රැකෙන්න ඕනේ. නියම සීලයක් නම් සසරදිවත් නිවන් දකින්න තාක් මේ සීලය කැඩෙන්නේ නැති වෙන්න ඕනේ. ඒකයි මෙයාට මෙච්චර හයියක් තියෙන්නේ. එයා අරියකාන්ත සීලය කියලා කියන්නේ ඒකයි. මේ මෙතනින් විතරක් බලලා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ කෙනෙක්. මේ දේ නොකල පමණකින් එයා සිල්වතෙක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නේ? මොකද මේ කරුණෙන් මෙයා සිල්වත් වෙන්න පුළුවන්. නමුත් හෙටම මෙයා දුස්සීල කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට කාටවත් අප වෙන්න එහෙම හේතු නැහැ. මොකද පුද්ගලයෙක් නම් කියන්න පුළුවන් ඒකාන්තයෙන් මේ පුද්ගලයා හොඳ කෙනෙක්. පුද්ගලයෙක් නම් කියන්න පුළුවන් ඒකාන්තයෙන් මේ පුද්ගලයා නරක කෙනෙක් කියලා. නමුත් හේතුඵල ධමයක් තියෙනවා. වැරද්ද ඇති වෙන තින හේතු ටික රාශි වෙනකොට වැරද්ද කියන ප්‍රතිඵලය ඇති වෙනවා. යහපත කියන කාරණාව කය වචන දෙකෙන් වෙන්න තින හේතු රාශි වෙනකොට ඒ දෙ වෙනවා. මේ හේතුඵල ධර්ම නොදන්න නිසා තමයි අපි මේ පුද්ගලයා හොඳයි මේ පුද්ගලයා නරකයි කියලා උතනින් විනිශ්චය කළා ඒක ස්ථාවරම අරගෙන දඟලන්නේ. එක පුද්ගලයෙක්ගේ වැරද්දක් අරගෙන අපි අපි මේ හේතුඵල ධර්ම නොදන්න කෙනා මොකද කරන්නේ? එතනින්මයි ඉන්නේ. ඔය මිනිහා මෙහෙම එකක් කරලා තියෙනවා. යන්නවත් එපා, ඇසුරු කරන්නවත් එපා. නමුත් මේ මිනිස්යාගේ ඒ වරද වුණා කියලා මුළු ජීවිතේම වැරදිද? ඔබතුමාගේ මොන හරි චුට්ටක් වැරදුනා කියලා මුළු ජීවිතේම වැරදිද? සමහර අය ඉන්නවා බොහොම නරකයි ජීවිතේ සමස්තයක් හොඳ දෙයක් කරන්න පුළුවන්. ඒ දේ බලන බොහොම හොඳ මිනිසෙක් කියලා කියන්න පුළුවන්ද? අපි හේතුඵල ධම දකින්න ඕනේ. එහෙම දකින්න නම් මේ ශාසනය හඳුනා ගන්න ඕනේ. මේ ශාසනය හඳුනා ගන්න මේ ශාසනයට ඇතුල් වෙන එක න්‍යායක් තමයි මේ සීලය. එහෙනම් සීලය කියන්නේ මොකද්ද? සීලය ඇති උනේ කොහොමද? සීලය නැති වෙන්නේ කොහොමද? සීලය නැති වෙන හේතුව නැති කරන මඟ මොකද්ද? මේ ටික හොයාගෙන හොයාගෙන ගියොත් මේ පින්වත්තුන්ගේ මනස අවසන් වෙන මොකෙන්ද? නිවනේ. නිවනේ. ඔයගොල්ලන් නිවනමයි හෙළි වෙන්නේ මේ සීලය නිසා. ඒකයි මේ පන්සිල් වලට මේ ශාසනය කියන්නේ අදි සීලය කියලා. පන්සිල් ටිකටත් මේ ශාසනය කියනවා අදි සීල කියලා. අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා මේ මේ සීල් ටිකට මේ විදිහට වුණාම මේකට කියනවා අදි සීල. ඒක නිවන බලාපොරොත්තුයෙන් කරන සීලයේ අදි සිල් කියලා කියන්නේ අපි අර යාපනේ යන පාර යමින් නුවරට යවේවා නුවරට යවේවා කියන අදහසින් නෙමෙයි. යාපනයේට යන ගමම්ම යාපනයේට යවේවා කියලා හිතන කෙනා ගැනයි මේ කියන්නේ. අපි කරන්නේ නිවනට නම් බොහෝම කැමති නිවනම යෝනේ. ඈ සසර නම් එපා කියලා කියන්නේ. ඒ වුණාට ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩ මේවමයි හොයන්නේ මේවමයි එකතු කරන්නේ කෙනෙකුට සත පහක්වත් දෙන්නේ ලෝභයි තණ්හාවමයි රැස් කරන්නේ බලාපොරොත්තු නිවනම යන්නේ යාපනේ බලාපොරොත්තු කොළඹ ඒ කියන්නේ තණ්හා නිරෝධයටයි කැමති ක්‍රියාව තියෙන්නේ තණ්හාවගේ රැස්වීම එතකොට මේක සම්පූර්ණ ඔන්න උතෙන්ට එනකම් බුදුරජාණන් වහන්සේ පෙන්වන මොකද්ද? සටයි කපටි මායයි කියන තැන. මායාවක් කියන තැන. මෙයාට හරියන්නේ නැහැ ධර්ම කියනවා. එයාගේ වචන වෙන එකක් ක්‍රියාව වෙන එකක්. අවංකවම සට කපටි මායා නැති තැන කියලා කියන්නේ. නිවරට නම් කැමති නිවරටමයි උත්සාහය. එයාගේ කෙලෙස් හිඳලා නැති නිසා යම් යම් දේවල් වලට ඇලිලා හිටියට කෙලෙස් සහගත බවින් ඇලෙන ඇලෙන්න දේවල් එකතු කරනවා නෙමෙයි. වෙනසක් තියෙනවා ලොකු. දැන් බලන්න අපි අපේ මනස හැදිලාද කියලා. හම්බෙලා තියෙන බඩු මුට්ටු වල තාම තණ්හාව අයින් කරගන්න බැරි එක ධර්මතාවයක් වෙන්න පුළුවන් ආර්ය ශ්‍රාවකයාගේ ඒක ක්‍රමානුකූලව ගෙවෙන්න ඕනේ. නමුත් පුන පුනා මේ ලෝකේ අල්ලපු ගෙදර කෙනා ටීවී එකක් ගෙනාව මාත් ටීවී එකක් ගෙන්න ඕනේ. ඊට වඩා ලොකු එකක් ගෙන්න ඕනේ. ඒ ගෙදර තට්ටු දෙකට හැදී මං තට්ටු තුනට හදන්න ඕනේ කියලා මේ වගේ පෘත්තජනව ඒ කියන්නේ පුතජන කියන්නේ මොකද්ද? බහු කෙලෙසේ ජනෙන් තීති පුතජන. බොහෝ කෙලෙසෙන් උපදින නිසා පුතජන කියලා. මේ වගේ මට්ටමකින් අපිට තීරණය එන්නේ මොකක් නිසාද? අන්න අර වගේ තැනකින් අපි අවංක වෙලා නැහැ. අපිට ඒ වගේ ඥාන දර්ශනයක් ලැබෙන්නේ නැහැ ඒ හින්දා. ඉතින් මේ වගේ පරිසරයක් තියාගෙන තමයි සමහරට අපි බොහෝ ගැඹුරු ගහන් කතා කරන්නේ. ඒ කියන්නේ යාපනයේට යන පාරේ යමෙන් කොළඹ ගැන ප්‍රාර්ථනා කරනවා. කොළඹ ගැන අහන කරුණු අහනවා. නමුත් යාපන යන පාරේ ඉන්න අපිට මේ දේ ජීවිතේ නොවුන එක පුදුමයක් එහෙම නෙමෙයි. ඈ කොළඹ ගැන හොඳට විස්තර අපි මේ පැත්තෙන් මෙතෙන්දම ගමුකෝ. කෙනෙකුට යන්නේ මාතර පැත්තට යන පාරේ. එයා කියන්නේ මන්නම් මාතරට කැමති නෑ. මං කැමති කොළඹට යන්නමයි කොළඹටමයි මට යන්න ඕනේ කියලා. නමුත් මේක වෙන්නේ ක්‍රියාව තුලින්ද වචනෙන්ද? බලවත් කියලා තේරෙන්නේ බලවත් කියන්නේ ක්‍රියාව තුල. ඒ කියන්නේ මාතරට යන පාරේ යනවයි කියන මේ ක්‍රියාව තුලම තියෙනවා මෙයා මේ පැත්තටයි කැමති කියන්නේ. කොච්චර වචන කතා කරුවත් මෙයාගේ කැමැත්ත මේ පැත්තටයි කියනක ඔප්පු කරලා පෙන්නනවා මෙයා. කැමති කොළඹටයි කියන එක වචනෙන් කියලා ක්‍රියාවෙන් ඔප්පු කරලාම පෙන්නනවා මම කැමති මාතරටයි කියන්නේ. එතකොට මේකටම කියනවා මායයි කියලා. කුහකයි කියලා, සටයි කියනවා. හ්ම් කුහක වූ මායා ස්වභාවයෙන් යුත් සට වූ කෙනාට දහමක් හම්බ වෙනවා නෑ. එතකොට කොළඹට යන පාරවල් ගැන විස්තර අහනවා, කොළඹ ගැන විස්තර කතා කරනවා නිතරම හොයනවා. නමුත් මාත්‍රට යන පාර යමින්. ඉතින් මේක හුදු ඇසීම් මාත්‍රයක් මෙයාට වෙනවා මිසක ජීවිතේ ප්‍රතිඵලයක් වෙයිද? ලැබෙයිද? නැහැ. වෙන්නේ නැද්ද බහුතරයක්ම අපේ ජීවිතවල? වෙලා නැද්ද එහෙම ගොඩක් දුරට? ගෙදර ගියාම මේ දැන් හොඳට බණ අහනවා. අහමුදුර බණිනවා කියලා කිය ඇත්ත මේ කියන්නේ. හොඳට බණ අහනවා ශ්‍රද්ධාවෙන්. ගෙදර ගියාට පස්සේ බුදුහාමුදුරුව මතකත් නැහැ, ධර්මය මතකත් නැහැ, හාමුදුරුව මතකත් නැහැ, බණ ටික මතකත් නැහැ. ඈ අර තුලම කඩාගෙන වැටිලා ගාහගෙන බැනගෙන නැතිනම් ඒ කියන්නේ ලෝකයයි මේකයි අතර කිසි වෙනසක් නැහැ. මොකද මේ මාතර යන මාතර යන්නේ. කොළඹ ගැන ඇහුවට. නැත් එහෙම වුමනාවක් නැ ජීවිතය හදාගන්න හිතුනේ නැහැ. අරක වචනයක් විතරක් වෙලා. හ්ම් ඒත් සාමාන්‍ය ලෝක විදිහටම ඔහේ කටයුතු කරනවා. ආයෙත් හොඳ ධර්ම දේශනාවක් තියෙනවනේ ගාල්ලේ. ඒ කියන්නේ කොළඹ ගැන හොඳට දක්ෂව කතා කරන කෙනෙක් ඉන්නවා කොළඹ ගැන කියන කියලා. ආ යන් යන් ඉතින් මේ අහන එකේ තේරුමක් තියෙන්නට ඒ කියන්නේ හයියෙන් යන්න බැරි වෙන්න ඕන කොළඹට යන්න ඕනේ කැමැති ඒ ගැන නම් ඇහුවේ හිමින් හිමින් හරි අඩුම ගානේ අරහෙට යන එක නතර වෙලාවක් තියෙන්න ඕනේ. තාම කොළඹට එන්න පටන් ගත්තේ නැහැ. මෙච්චර කල් මාත්‍රට ගියපු එක යන එක නතර වෙලාවක් තියෙන්න ඕනේ. මේ පැත්තට හැරිලවක් තියෙන්න ඕනේ. නේද? තවත් මේක අහහා කොළඹගෙන අහහා මාත්‍ර පාරේ යනවා නම් මේකේ තේරුමක් නැහැ. යන එක හරි නතර වෙලා තියෙනවා. ඒ වගේ තාම කොළඹ පාරේ ආවේ නැහැ වෙන්න පුළුවන්. ඒ වගේ දහම වැඩුණේ නැහැ වැඩන පටන් ගත්තේ නැහැ වෙන්න පුළුවන්. නමුත් ලෝකේ තණ්හා වශයෙන් අල්ලලා තරංගයකට එකතු වෙලා මේක එකතු කරන බව හරි නැති වෙලා තියෙනවා නේද එහෙම උනේ නැත්තම් තේරුමක් නැහැ මම මේ අද බණ ටිකේ තමාර්ථයක් මතක් කළේ නෑ ඒිට මෙහා ටිකක් මතක් කරන්න මොකද මම හොඳට දන්නවා ගොඩක් බණ අහන අය ඉන්නේ ඒ උනාට ගෙවල් දොරවල් වලට ගියාම දෙවනුවට බණ අහලා අහන්න ආවහම අහන ප්‍රශ්නයකට දෙන උත්තරයක් හෝ ප්‍රශ්නයක් අහනකොට ලැබෙන ප්‍රතිචාර මතින් මොනතරම් හොඳට මාතර පැත්තට දුවලා තියනවද කියලා gedare ඉඳගෙන පේනවා. <laughs> කොළඹ ගැන අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න දක්ෂ නැත්නම් මොකක් හින්දාද? ඒ පාරේ තේජයක්වත් ඇවිල්ලා නැති හින්දා කියලා හිතනවනේ. දැන් මේ කතා කරපු ප්‍රශ්නේ හින්දා නෙමෙයි. ඕනම දෙයක් එක චූටි වචනයක් කතා කරනකොට තේරෙනවා මේ ඉන්න කොතනද? ඉතින් මේ ටික හදා ගන්න ඕනේ. මේකෙත් මෙහෙම දෝෂයක් අපි ගාව තියෙනවා. මේ වගේ දෝෂයක ඉන්නේ කියන ටික තේරුම් ගන්න ඕනේ. එහෙම නැතිනම් පළක් තියනවද? තේරුමක් නේද? දැන් මම මේ කියනවා බොරුද? හරියට අඳුනකින් බැලුවා වගේ නේද කියන්නේ මේ. ඇත්ත. ඒක තමයි ඇත්ත. ඉතින් මම මේකෙන් මතක් කළේ ඇත්තටම දහමක් තියෙන කෙනෙක්. ඇත්තටම ජීවිතයේ සසර දුකින් එතර වෙන්න හදන කෙනෙක්. ගත්තාම දහමක් අහගන්නේ ඒක ආපහු පෝයක් දවස වෙනකන් හෝ ආපහු බණ අහන තැනක් වෙනකන් ඉඳ සිහි කරගන්න නෙමෙයි. එදිනෙදා ජීවිතේ ටික ටික හරි මේ ධහම මෙනෙහි කරන්න, සිහි කරන්න. ඒ මට්ටමට හරි ජීවිතේ තමන්ගේ හදාගන්නයි මේක ඕන වෙන්නේ. මේ ධහම කියන්නේ මාර්ගයක් කියලා කියන්නේ දැනුමක් ලබාගෙන ඉන්න නෙමෙයි යන්න තියෙන්නේ. ඉතින් අහගත්තනම් ලිපිනයක් ගත්තනම් අහවල් තැනට යන්න ඕනේ. අහවල් තැනට යන්නේ මෙහෙමයි කියලා ලිපිනයක් ලබා ගත්තනම් ලිපිනේ ලබාගෙන හිටියා කියලා ඒ තැනට යවෙන්නේ නැහැ. යන්න ඕනේ. බණ අහනවා කියලා කියන්නේ දහම හොයනවා ලැබෙනවා කියලා කියන්නේ හරියට ඇඩ්‍රස් එකක් ගත්තා වගේ ලිපිනයක් ගත්තා වගේ නිවනට යන්න. ඒක යන්න ඕන. ඒ හින්දා තේරුමක් නැහැ ඔයගලන්ගේ මේ කාලේ ගෙදර දොරේ වැඩ කරගන්නවත් නැති වෙනවා. ඒ ඉතින් මේක ඇහුවට තේරුමක් නැහැනේ. ඒක ජීවිතයෙන් ප්‍රතිඵල ලබා ගන්න නැත්නම් යොදා ගන්න නැත්නම් ඒ හින්දා මේක ටික ටික හරි යොදා ගන්න කියලා මම කියන්නේ. මේ බයිනෝ නෙමෙයි. මේ පවතින ධර්මතාවය කියන්නේ කියන්නේ තේරුමක් නැහැ මෙහෙම නැත්තම් කරලා. මේක පුළුවන් පුළුවන් හරි. හෙට දවසේදී අපි ගොඩාක් දක්ෂ වෙයි එතකොට. මේ අද තියෙන අඩුපාඩු ටික ටික හරි හැදෙයි. ටිකක් ටිකක් හරි. පුළුවන් එකපාරටම මම කියන්නේ මේක බණ ටික ඇහුවා ගෙදර යන්න එපා ආරණ්‍යකට යන්න වනගත වෙන්න නැත්තම් නිවන් දකින්න බෑ කියලා කියන්න නෙමෙයි මේ යන්නේ. මේ ටික අහන ගමන් වළම්පිකන් ටික හොදනකොට මිදුල අතු ගන්නකොට රෙදි කැල්ලක් හොදනකොට ඇයි රාග දේශ මොහ හිත හිතා කරන්න පුළුවන් නම් දැන් පොල් ටිකක් ගන්නකොට හරියට ඒක තුලමද අපි ඉන්නේ නෑ රටේ ලෝකික අහලකවත් නැති දේවල් හිත හිත පොල් ටික ගන්න බැයිද අපිට එහෙම නේද කරන්නේ එහෙම කරන්නේ මිදුල අතු ගන්නකොටත් එහෙමයි ගේ අතු ගන්නකොටත් එහෙමයි දැන් මෙතන තියෙන අවාසනාවන්ත කාරණාව මොකද්ද? නිවන් දකින්න විදිහට හිත හිත කුසල ධර්ම කිත හිත මේක කරන්න බෑ. හිර වෙනවා පොල් බෑ ගාන අතත් එක්කම වගේ හරියට. රාග දේශ මොහ හිත හිතා මේ ටික කරන්න පුළුවන් නම් ඉතින් දහමක් හිත හිත මේ ටික කරන්න බෑයිද? පුළුවන්. උවමනාව නැතිකම තියෙනවා. අපි හිතාගන්නේ භවනා කරනවා කියලා කියන්නේ පැත්තකට කියලා ඇස් දෙක වහාගෙන මෙහෙම ඉන්න එක කියලා. එහෙමද භවනා? දහම කියන එක ඉස්සෙල්ලා හොයාගන්නට ඕනේ. එක කරුණක් මතක තබා ගන්න වෙන මොකුත් නෙමෙයි. සිල් ටික රකින්න ඕකට. පන්සිල් රකින්න. ඒකට ඉගෙන ගන්න කිව්ව මම මේ කිව්වේ. ඇයි? ඔයගොල්ලෝ දන්නවා දැන් ආර්ය ශ්‍රාවකයෙක් නම් මේ පන්සිල් ටික රැක්කනම් ඇති මට වෙන මුකුත් එපා ගිහියෙක් ඇටියට පන්සිල් රකින්න ඕනේ. දන්නවා පන්සිල් ටික රැකෙන්න මොකද්ද අලෝභද්ද සමෝහ කියන හිත ඇති වුණොත් විතරයි. දැන් ගොඩක් කරන්න නෙමෙයි යන්නේ පංචිල් රකින්න. නිවන් දකින්න යන්න එපා. ලෝභ දේශ මොහ නැති කරන්න මහා නොපෙනෙන මහා මෙරක් වගේ තැනකට ගියොත් ඕගලන්ට මේ ටික කරගන්න බෑ. පංචිල් පද පහ නැතින ඔය පද පහ විතරක් රකින්න. ඒ සඳහායි දන්නවා දැන් ලෝභ දේශ මොහ කියන මේ අකුසල විතරක ඇති වුණොත් මේ සීලය පිරිසිදු රැකගන්න බෑ කැඩෙනවමයි. සීලය කැඩෙන්න තියෙන හේතුව නැතිත නැතුව ඉන්නකොට මේක නොකලට සිල්වත් කියලා කියන්න බෑ. ඒ කියන්නේ දැන් සතෙක් මරන්න තියෙන හේතුව නෑ. ඒ කියන්නේ දැන් මරන්න සතෙක් ආවේ නෑ. ගෙදරට සර්පෙක් වගේ ආවේ නෑ. ඒ හින්දා දැන් සිල් මේ සතු මරන්න නැති සිල්පදේ රැකිලා කියලා සතුටු වෙන්න බෑ. සර්පෙක් ඇවිල්ලා බලන්න ඕනේ මේ සීලය මම රකින්නද නැද්ද කියලා බලන්න. නේද? ගහනකො ගහනකො රැඳ පොල්ලක්වත් අරගෙන කියලා පටන් ගන්න හැටි බලන්න නේද එතකොට ඉතින් මම මේ මේ පින්වතුන් කරනවා කියන එක නෙමෙයි මම කියන්නේ මේ ලෝකේ ධර්මතාවය ගැන මම මතක් කරන්නේ ඉතින් එහෙම නොවෙන්න නම් දන්නෝ දැනගන්නට ඕනේ රාග දේශ මොහ කියන හිත එතන නැති වෙන්න ඕනේ සතෙක් ආවත් මෛත්‍රී සාගත සිතකින් නිදුක්කය නිරෝගී සුවපත් වේවා කියලා පොල්ලකින් ගහන්න පුළුවන්ද උට? බෑ. ලෝභ දේශ මොහ කියන සිතක් ඇතිවීමෙන්ම තමයි මේ සත මරන්න වෙන්නේ. ඒ සිත උපදින විදිහේ මානසික වටපිටාවක් යාට නොතිබුණොත් සර්පෙක් නෙමෙයි ඊට වඩා ධර්ම සතෙක්වත එයා ඒක කරන්නේ. නේද? එතකොට <laughs> අපි <laughs> එහෙම හේතුවක් තියෙන තැනින් අල්ලගෙන නොහිටියොත් දහමක් නැහැ. එතකොට නිතරම දහමක ඉන්නේ. එහෙම නැතිනොත් එකපාරටම ඇඟට සර්පෙක් වැටුණොත් ඇයි සිහි කරන මනස පිහිටා හිටන දහමක් නැහැනේ. එක පාට පොල්ල කරගෙන ඇහුවා වෙන්න පුළුවන්. ගහන්න මදුර කැමති සාය චතාස් ගාලා. ගන්නවනේ. ගන්න. වෙන්නේ නැත්තේ නමුත් මේ කයට ක්‍රියාත්මක වෙන්න තියෙන හේතුව තියෙන තැනින්ම අහුවුණොත් මෙහෙම ගහනවා කියන එක වෙන්නේ නැහැ. මෙතෙන්ට අත උස්සන එකට පවා මේ ක්‍රියාවට හොඳට සීයනවා. ඒිට මෙහා වළක්වන්න බෑ. ගහනොම ටක්කල් චප්ප වෙලා යන වදුරට. වෙන්නේ නැද්ද? වෙනවා. ඒ මොකද මේ හේතු තියෙන තැනින් මේ අකුසලේ නොවන විදිහට රකින්න හුරු වෙලා නැහැ ඇතුලෙන් අපි. හිත වැඩෙන පැත්තකට අපේ සිය අවධානය ගිහිල්ලා නැහැ. අපේ සිය අවධානය තියෙන පුද්ගල භාවයක් මතට වෙන නිසා. ඒක හැම වෙලෙම වරුත්තු දෙන්නේ නැහැ. අර සිත් ඉපදීමේ නතර කළා වැරදි සිත් ඉපදීම නතර කරන්න හුරු කළා නැන්නේ. නිවැරදි සිත් උපදින්න හුරු කළා නැන්නේ අපි. මොකද එහෙම නිවැරදි සිත් තුළ යහපතත් වැරදි සිත් තුළ අයහපත දැකලා නැති හින්දා එතෙන්ට සිහිය නැති හින්දා එහෙනම් ඒකයි මම කිව්වේ නිවන් දකින්න කියලා හෝ වෙන මහා බුදු මේ මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ ළඟ නිවන් දකින්න හෝ මේ ශාසනය හෝ අපිට බැයිද හෝ කියලා මේ කතාව ඕනේ දැන් පන්සල් රකින්නකෝ ගොඩක් නෙවෙයි මම කියන්නේ පංචිල් පද පහ අපිට රැක ගන්න පුළුවන් වෙයි නේද උත්සාහවත් වුණොත්? පුළුවන්. හැබැයි දැන් දන්නවා මේ ශාසන ආර්ය ශ්‍රාවකයා පංචිල් රකින්නවා කියලා මේ සිල් ටික කෙනෙකුගේ අතින් නොකඩුනා නම් ඒ නොකඩිනේ කුමකින්දද? සිල් ටික නොකඩුනා නොකඩුනේ ආමෝහ කියලා සිත් නිසයි කියලා හොඳට එයා දන්නවා. මේ සීලය කැඩුනා නම් හෝ කැඩෙනවා නම් හෝ කුමක් නිසාද කියලා දන්නවද? ලෝභ දේශ මොහ එහෙනම් දැන් මේ ටික දන්න මේ කෙනා හැම වෙලාවෙම එක දෙයක් කරනවා. මොකද්ද? සිල්වත් වෙන්න නම් සීලයක පිළිපදලා සීලේ නැති කෙනාට ඒට වඩා ලොකු දහමක් නැහැ. එහෙනම් සීලේ පිළිපදන්න ඕනේ. සීලේ පිළිපදන කෙනාට මෙලෝ පරලෝ දෙකම අභිවෘද්ධිය සැලසෙනවා. සීලෙම ජීවිතේ රැකවරණයයි සීලෙම ආරක්ෂාවයි සීලේ ආනිසංස දන්නවා. එබඳු සීල රැකෙන්නේ අලෝභද්ද සමෝහ කියන නිසායි එහෙනම් නිතරම මෙබඳු සිත් ඇති කරගන්න උත්සාහවත් වෙනවා. මේ හිල කැඩෙන්න කුමක් නිසාද? ලෝභ දේශ මොහ කියන මේ අකුසල ධර්ම නිසායි. එබඳු සිත් ඉපදීම නොඉපදෙන්නට වග බලා ගන්නවා. එහෙනම් වැඩපල කරනකොටත් මේ හැම වෙලාවෙම මෙයා මොකද කරන්නේ? සිල්වත් කෙනෙක් හැටියට කටයුතු කරනවා. සීලයක් රකිමින් ඉන්නවා. සීලය කියන එක රකින්න තියෙනවායි කියලා කිව්වේ ඒකයි. නැත්තම් පන්සිල් වල මොකද්ද රකින්නේ? වැට ගහන්නද? ඈ දැන් හේන කුඹුරක් රකින්නවා කියලා කියන්නේ කොහොමද? සත්තුන්ට එන්න නොදී වැටක් ගහලා පැලක් හදලා කෑ ගගහ ඔහොමනේ රකින්න වෙන්නේ නේ. දරුවෙක්ව රකින්නවා කියලා කියන්නේ මොකද්ද? අයහපත් දෙයක් කටේ දාගන්න නොදී ඈ යහපත් දෙයක් ගත්තත් ඒක අපත්‍ය නොවන විදිහට වැටෙන්නේ නැතුව කරදරයක් නොවන මේ විදිහට නිතර නිතරම පිටිපස්සෙන් ඉන්න වෙනව නේද මෙයා බලාගන්න. මෙයා තනියම ජීවත් වෙන්න පුළුවන් ලොකු ළමයෙක් වෙන තැන දක්වා බලාගන්න වෙනවා පොඩි ළමයෙක්ව නේද? වෙනව නේද? ඒ වගේ සීල රකින්න ඕගොල්ලෝ. ඇයි කොහොමද රකින්නේ? ඒක තමයි මේ සීලය රකින්න කියන්නේ සීලේ කැඩෙන්න තියෙන හේතු ටිකක් තියෙනවා ඒකට එන්න දෙන්නේ හැම වෙලාවෙම. හ්ම්? රකින්න මෙයාව. ඒක වැටෙන්න දෙන්නේ නැහැ. තග්ගල පරීක්ෂාකාරී වෙනවා. තග්ගල පොඩි ළමයෙක් එහෙම ඉන්නවනම් කුරුමිනියක් හරි සර්පෙක් හරි වසක් විසක් හරි තිබ්බොත් තග්ගල අහකට කරනවනේ. ඇයි මේ ළමයා රැකේවා විනාශ නොවේවා කියලා. ඔගොල්ලෝ සීල රකින්න ගියා නම් සීල රැක්කන මොකද කරන්න ඕනේ? පොඩි ළමයට වස විස ටික වගේ තමයි සීලෙට මොකද්ද? ලෝභ දේශ මොහ දකින්න ඒ වගේම මේ සීල රකින්න ඕනේ ටග්ගල එක අයින් කරගන්න. ඒක ටක් ගාලා අහක් කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? සීල රැකෙන්නේ නැද්ද? රැකෙනවා. වැරදි දේ අයින් කරුවට හරියන්නේ නැහැ. හොඳ දේ දෙන්න ඕනේ ළමයාට නේ. වැඩෙන්න නම් නරක දේ අයින් කරලා තිබ්බොත් හොඳ දේ නොදී තිබ්බොත් ළමයා රැකෙයිද? කණ්ඩ බොන්න එහෙම දුන්නේ නැත්තම් හරියන්නේ නැහැ. එහෙනම් කණ්ඩ බොන්න දෙන්නත් ඕනේ නේ. ඒ වගේ එහෙනම් මේ සීලය නරක දේ අයින් කළා තිබීමකින් වෙන්නේ නැහැ. හොඳ දේ වැඩෙන්න තුනේ. අලෝභ දේශ මොහ ඇති වෙන විදිහටපත් හිතනවා. ලෝභ දේශ මොහ උපදින උපදින එක දුරු කරනවා. ඈ එතකොට අන්තිමට ඕගොල්ලෝ සීලය රැකගෙන රටලා තියෙන මොකද්ද? සීල රකින්න කියලා උත්සාහවත් වෙන සතර සම්‍යක් ප්‍රදාන වීර්යය තුන තියෙනවා. උපංග කුසල දුරු කළා, නූපංග කුසල නූපදවලා, උපංග කුසල වැඩි දියුණු කළා, නූපංග කුසල උපද්දවලා තියෙනවා. නේ? එහෙම නේද? එතකොට හැම වෙලාවෙම මේ කරන මොකද ගොඩක් නිවන් දකින්න නෙමෙයි මේ කරන්නේ සිල් රැක්ක. ඔහොම කර කර කර කර කර කර හිටිය ලෝභ දේශ මොහ එන්න නොදී අලෝභ දේශ ධර්මතා ටික හිත හිතා හිත හිතා හිටියොත් මනස අවරණ යථාර්ථයේ පෙනීම වළක්වන නීවරණ ධර්ම ඉබේම දුර වේ. නීවරණ ධර්ම දුර වෙනකොට චිත්ත සම්මතයක් ඇති වෙන ඉබේම. දැන් මේ ඒ නිසා මේ සීලයට කියන සමාධි සංවත්තනික සීලය. සමාධි අවසන් කොට ඇති සීලය. මේ සීලයට නෑ මේ සමාධියට නෑ වෙන කමඨහන. මේ ශාසනය. මේ සීලයයි සමාධිය. ඉතින් වෙන කමඨහනක් ඕනේ මේ සමාධියට සමාධිය ගන්න මේ සීලෙන් තොර වෙන ක්‍රම තියෙනවා නම් ඉතින් මේ පන්තිල් රකින්න අටසිල් රකින්න දසසිල් රකින්න සීලයක පිළිලා මේක කරන්න කියලා ඕනේ නෑ. අපි වෙන යමක් හිතුවත් කරලා තියෙන මේ ටිකමයි. ඒ කියන්නේ සීලය රැකලා තියෙන අන්තිමට. කමඨහන අපි කියමුකෝ අසුභ වශයෙන් බලනවා. කියලා කරලා තියෙන්නේ ලෝභ දේශ මොහ එන්න නොදී අලෝභ දේශ මොහ කියන ධර්මතා එන විදිහට මේ හිත රැකලා. ඒ කියන්නේ සීලය රැකලා තියෙනවා. අපි සමත කමඨහනක් වඩන්න හිත රැකගන්න මේ හිත සමාධි කරන්න කිය කියා කිව්වට ඕගොල්ලෝ නොදන්නට ওই සීලය රකින්න. ඒකවත් දන්නේ නැතිකම මේ තියෙන්නේ. සීලය රැකීමෙන්ම සමාධිය කියන එක ඇති වෙලා තියෙනවා. ඒ හින්දා මේ පින්වතුන් ගොඩක් දේ කරන්න එපා. අවංකවම පන්සිල් රකින්න. පන්සිල් රකින්න. ඈ මේ පන්සිල් කියන එක නිවන කෙලවරකට පවතින. නිවන කෙලවරකට පවතින. එතකොට මෙන්න මේ විදිහට බෞද්ධයෙක් නම් බෞද්ධ කෙනා දකින්න මේ සීලය රකින්න ඕනේ රැකෙන්නේ කුමක් රැකීමෙන්ද කියන කාරණාව. එතකොට එයාට හැම එයා සිල්වත් කෙනෙක් හැටියට තමයි උදේ ඉඳන් හවස වෙනකම්ම කටයුතු කරන්නේ. දුස්සීල කියලා කියන්නේ එයාට. ආශ්‍රව නිසා වැරද්දක් වුණත් ආපොටක් ගලම යන එක දෝෂය හදාගත්ත කියන සිල්වත්. ඒක චිත්තක්ෂණයකින්ම පුද්ගලයා තීරුම් කරනවා. ලෝකය දකින්න මහා බලවත් වරදක් කියන එකක් වුණත් අනිත් පැත්තට ඒ වරද වරද හැරි දැකලා ඉතුරු චිත්තක්ෂණයෙම ටක් ගාලා තමයි සිල්වත් එක් වෙලා. ඒ සීලෙට කියන ආර්යකාන්ත සීලය. ආර්යයන් වහන්සේට සතුටු වෙන මෙන්න මේ වගේ තැනක සීලයකින් හිටමන කෙනාට. ඇයි පුද්ගල භාවය අයින් වෙලා අනාත්ම චේත මේ මේ ධර්මයේ ස්පර්ශ කරන තැනට පවතින සීලයක් මට තියෙන්නේ. බොහෝම උතුම් සීලයක් තියෙන්නේ. ආර්යයන් වහන්සේලා සේවනය කළ සීලයක් තියෙනවා. එහෙනම් මේ සීලෙට සතුට වෙනවා. මෙබඳු සීලයෙන් හික්මෙන කෙනාට. යෝගවන්න විජානාති නසෝ රක්කති ගෝගණ. ගවය ගැන දන්නේ නැති කෙනා ගවය රකින්න දන්නේ නැහැ නේද? මේ හරක් ටික අහවල් තැනට ගෙනියන්න ඕනේ. මේ හරක් ටික අහවල් තොටු පොලෙන් එතර කරවන්න හොඳ නැහැ වතුර වැඩි නැරෙන්න පුළුවන් මේ හරක් ටික අහවල් තොටු පොලෙන් ගෙනියන්න පුළුවන් මේ තොටු පොලේ මේ හරක් ගොඩේ මෙහෙම මෙහෙම වස හරක් ඉන්නේ මේ මේ හරක් නපුරුයි ඒ අය මෙතෙන්ට ගෙනියන්න හොඳ නැහැ මේ මේ හරක් හීලයි ඒ අය මෙතෙන්ට යවන්න ඕන කියලා හරක් ගැන දන්න දන්නේ නැත්නම් එයා හරක් ටික රකින්න බෑයි යෝ යෝගවන්න විජානාති නසෝ රක්කති ගොගන යමෙක් ගව්‍යෝ ගැන දන්නේ නැත්නම් එයාට හරක් රකින්න බෑ එවං සීලං අජානන්තෝ කිංසෝ රක්කිය සංවර ඒ වගේ සීලය ගැන නොදන්න කෙනා සංවරය කියලා මොකද්ද රකින්නේ කියලා අහනවා සීලය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනා මොකද්ද රකින්නේ දැන් සීල් රකින්න රකින්න කියලා මොකද්ද රකින්නේ? පොහෙට සිල් එහෙම ගන්නවනේ. සිල් රකින්න කියලා යන්නේ පොය දවසට. ගිහි ගෙදර දිදයි නම් එදාට මොකද පන්සිල් හැමදාම රකින්න අටසිල් දැන් ගොඩක් රකින්න වෙලානේ තව වැඩිපුරත් පද තුනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගෙදර ඉඳන් මේ ටික රකින්න බැරි හින්දා පන්සලට ඇවිල්ලා මේ අටම රකින්න හදන. අන්තිමට වෙනද වෙනසම තමයි ඉතින්. පහ වෙනදටත් ගෙදර ඉන්නකොට පහම රකින්න මට්ටමක නෑ රැකෙන මට්ටමකදී රැකුණොත් රැකේ වාසනාවකට වගේ කය වචෙන් දෙකෙන් වැරදි වෙන්න තියෙන හේතු නැති වෙච්ච හින්දාම වෙලා නෑ මිතක රැකලා නෑ ඒ කියන්නේ පන්දිල් රැක කියලා කියන්න නම් පන්සිල් කැඩෙන්න තියෙන හේතු ඇති නොවන තැනින් බලා වග බලාගෙන ඉන්න එපා රැක කියන්නේ එහෙම දැන් එහෙම හිත රැකගෙන නැතුව ඉන්නකොට මේ රැකිලා තියෙන හින්දා ඒක කැඩිලා නැති කමින් වෙලා මිසක Tamante නියම රැකපු කුසලයේ ඇවිල්ලාද කියලා හිතලා බලන්න. තේරෙනවද මම කියන්නේ? බයිනවා කියලා කියන්න බෑ ඇත්ත මේ කියන්නේ. බයිනවා නෙමෙයි ඇත්ත නේද? කොහොම නෙමෙයිද වෙලා තියෙන්නේ? ඕක නෙමෙයි ධර්මතාවය. ඕකයි ධර්මතාවය. ඉතින් මම කියන්නේ ගොඩාක් දේ නෙමෙයි. මහා බරක් ඔළුවට ගන්න එපා. පන්සිල් ටික විතරක් රකින්න. මෙතනින් පටන් ගන්න. පොඩි ළමයෙක් පොඩියේ පන්තියේ දෙකේ පන්තියේ ළමයෙක් ගෙනල්ලා ඉස්කෝලේ 10 පන්තියට බාර දෙනවා. ඇයි? මේ ළමයා දෙකේ පන්තියට බාර දුනොත් ගොඩාක් කල් යනවා 10 පන්තියට බාර දුනොත් ඉක්මනට ඉගෙනගෙන ගන්න පුළුවන්නේ. ඉතින් ඉස්කෝලේ 10 පන්තියට බාර දෙනවා. දැන් වැඩේ සාර්ථක වෙයිද? නෑ. මේ ළමයාට පුළුවන් 10 පන්තිය කටයුතු කරන්න. බෑ. 10 පන්තියේදී විතරක් නෙවෙයි පළවෙනි පන්තියේ දැනුමක් නෑ ළමයාට අන්තිමට. ඇයි? 10 පන්තියේ කරන්න බැරි දෙයක් තියෙන තැනට දැම්මහම පුළුවන් දේනු කිරිලානේ යට. ඒ 10 පන්තියේ දේවල් කරන්න හදනකොට දැන් ඒ ටික ඉගෙන ගන්න බෑ. ඊට පස්සේ පුළුවන් ටිකට යොමු වෙලා නැහැ. එහෙනම් දෙපැත්තෙන් මත හැරෙනවා නේද? ඒ වගේ එදිනෙදා ජීවිතෙන් අපි ටික ටික වර්ධනය වෙලා එන්න තියෙන ಗುಣධම් ටික නැතුව කෙලින්ම ඉතා විශාල දර්ශන පස්සේ හොයා යනවා මම එපා කියන්නේ දැනගන්න ඕනේ නම් පටන් ගන්න ඕනේ මෙතන මේ ගැන චුට්ටක තවදාන්නයක් නැහැ අන්තිමට දෙපැත්තෙම කෙරෙලා ඒ මට්ටම ඔරොත්තු දෙන්නේ නැහැ අපිට ඒ කියන්නේ මහා ගැඹුරු දර්ශනයක් අපි මතක් කළොත් පෙන්වුවොත් ඒ ටික ජීවිතේ මේ වගේ වැඩ කටයුතු කරන මේ වගේ මානසික මට්ටමකට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ හින්දා ඒක රැඳෙන්නේ නැහැ. ඔරොත්තු දෙන මට්ටම අහලා ඉගෙනගෙන ජීවිතය තුල නැහැ. අන්තිමට දෙපැත්තම පෙරහිලා සාමාන්‍ය විදිහට වෙලා නැද්ද අපි? වෙලා. ඉතින් දැන් මට මතක් කරන්න තියෙන්නේ එහෙම නෙමෙයි. පළවෙනි පන්තියට බාර දෙන්න පළවෙනි පන්තියෙන් පටන් ගන්න. උගන්වන්න ඔයා යා යුතුයි පුතේ 10 පන්තිය දක්වා. ඉතින්ලා පෙන්වන්න. 10 පන්ති දක්වා ඔයා යා යුතු එතනින් මෙහා නතර වෙන්න එපා ඒක ඒක සම්පූර්ණ නැහැ මේ දක්වා යා යුතුයි තැන පෙන්වන්න බාර දෙන්න පළවෙනි පන්තියට එතකොට මෙයා යම් දවසක සුදුස්සෙක් මේ 10 පන්ති දක්වා යන්න ඉතින් අතරමඟදී නතර වුණත් 10ට නොගියත් එයා මේ ටිකේ දැනීමෙන් හෝ පිරෙන්නේ නැහැ ඒ වගේ ඥාන දර්ශනයක් ඇති කරගන්න යම් චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් වෙනවද මෙන්න මෙතෙන්ට ඇවිල්ලා ලාමක කුසල ධර්මියෝ නිර්වශේෂයෙන්ම නිරුද්ධ වෙනවා කියලා ඒ චේතු විමුක්ති ප්‍රඥා විමුක්තිය හොඳට ඉස්සෙල්ලා ඉගෙන ගන්න දැනගන්න ඔතනින්ම දර්ශනය කරලා ගන්න හදන්න එපා හැමෝටම මම බෑ කියන්නේ පුළුවන් අයත් ඇති නමුත් පටන් ගන්න වෙන්නේ ඒ හැම කෙනෙකුටම පටන් ගන්න වෙන්නේ මෙතනින් සීල් රකින්න තැනින් පටන් ගන්න දන්නේම නැතුව තමන්ව සුදිස්සෙක් කරනවා මෙතන මේ පළවෙනි පන්තියේ බාර දුන්න ළමයා තමයි එයාව එයා එතන ඉඳන් 10 පන්තිය ගැන හිතවන මහ වෙහෙසක්. නමුත් එයාට කිසිම වෙහෙසක් නැතුව එයා සුදුස්සෙක් වෙන දවසක් වෙන 10 පන්තියට. පන්ති වැඩ කටයුතු කරන්න. ඒ වගේ මේ හැමෝම සුදුස්සෙක් වෙන දවසක් එනවා උතුම් නිවන ස්පර්ශ කරන මේ ජීවිතයෙන්. ඒ සඳහා අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒ හින්දා මේ තුන් උතුම් දෙක දෙයක් කියන්නේ මතක් කළා. දැන් අපි දැක්කා සීලය කියන එක නිත්‍ය රැකෙන්න ඕන එකක් පංසල්. නිත්‍ය සීලයක්. මේ ටික නැත්තම් නිවන ලැබෙන්නේ නැහැ ගියට. නේ? එහෙනම් පොහොය යට පොහොය වෙනකම් ඉන්න බෑ. භාවනා කරන්න එපා ඕගොල්ලෝ. භාවනා කරන්න එපා කවුරුවත්. ඒ මුකුත් කටයුතු කරන්න එපා. සීලය විතරක් රකින්න. වැඩ කටයුතු කරනකොට, දේවල් දරවල් අතුපතු ගන්නකොට රිදි හොදනකොට දැන් දන්නවා සීලය රැකෙන හැටි දන්නව නේද? සීලය කැඩෙන හැටි දන්නවා? සීලය කැඩෙන හේතුවට එන්න නොදීම සීලය රැකෙන දෙයකම ඉන්න ඕනේ ඔයගොල්ලෝ. එහෙම වුණාම ඔයගොල්ලන්ගේ සීලය රැකෙනවා. සීලය රැකෙනකොට මේ පින්වතුන් අය රැකිලා තියෙනවා. එහෙම වුණාම ඒ සිල්වතාම ඒ සිල්වත් කෙනාම සුදුසුයි ඒ සීලයට ඒ එබඳු සීලයක් ඇති කෙනාම කාම තණ්හාව හික්මවනවා. එයාම මව් කුසට නැවත උප්පත්ති වශයෙන් එන්න තියෙන හේතුව නැති කරගන්නවා. ওই විදිහට ඔයගොල්ලෝ කර කර ඉන්නකොට මේ ලෝකෙ තිබුණන යම් තාක් තණ්හාවක් ඒ තණ්හාව හික්මනවා. එහෙම නැතුව ওই වගේ ඥාන දර්ශනයක් නැතුව අපි දැන් සිල්වත් කියන තැනකින් හිටියා කියලා අර තරංගකාරී ලෝකෙට එකතු වෙලා ලෝභකමින් ගහගෙන යන එක නවත්තන්න බෑ. නවත්තන්න බෑ. කොච්චර බණ ඇහුවා. නමුත් මේ මේ පැවැත්ම නතර වෙන්නේ ඉබේමයි මේ දර්ශනේ. නේද? තේරෙනවද මම මතක් කරන ටික? මෙන්න මේ වගේ අපි අපිට පිහිට කරගන්න. මං අපි පස්සේ නම් කතා කරු මම හිතනවා මේ ප්‍රමාණවත්ය කියලා මේ මතක් කරපු එක කියන්නේ ගොඩාක් ගැඹුරු දෙයකට යන්න ඉස්සෙල්ලා අපිට මේ මට්ටමින් හරි මොකද අපි නැත්තම් ගොඩාක් දේවල් ගැන කතා කළාට මේ ටිකවත් දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ භවනා කියලා එකක් නේ. ඉතින් උයන පිහිනකොට වැඩ කටයුතු කරනකොට දන්නේ අපි. ඉතින් මොකද මේවා කරමින් භවනා කරන්න බෑනේ. ඉතින් භවනා කරන ඉඩක් ලැබෙනකම්ම ඉන්නේ. හරි. ඒක පැත්තකින් තමයි දැන් භාවනා කරන්න බැරි වුණාට සිල් ටිකවත් රකින්න වෙනවනේ මේක නිත්‍ය සීලයක් නේ ඉඳගෙන හිටගෙන ඇවිදින හැම වෙලාවෙම සිල් රකින්න වෙනවා සීලයක් තියෙන්න වෙනවනේ. ඒ සීල ටික රකින්නකො එතකොට හරියනවා නේ. දැන් මම දේශනා කරපු ටික තේරුණාද? ඒකේ මොනවද ප්‍රශ්න මොනවද තියෙනවද?